භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතායාති තී කෞරණීය මහා සංඝරත්නයන් අවසරයි නීවාස්ක අපේ උපාසක මහතුරු සම්බන්ධ කරගෙන නිස්සාරණවණේ ಜಾති සෑම රාත්පතින්දාවම මේ උදේ අතහමාන ඉඳලා 9 දක්වා වෙන 8මාර දක්වා වෙන පැය ධර්ම දේශනාවක් සඳහා වෙන් කරගත්තා. ඒක කාලයක් අපි කරගෙන චාරිත්‍රයක්. ඒ අනුව අපි මේ පසුගිය වාර කීපෙම සරුවත් දේශනාවේ ත්‍රිපිටක දේශනාවේ සූත්‍ර පිටකේ සංග්‍රහ වෙලා තියෙන විශේෂයෙන්ම කුද්දක නිකායේ උදාන පාඨ නැත්නම් උදාන පාළියේ සඳහන් වෙන මේඝිය සූත්‍රය අපි ඉස්සරහින් කියාගත්තේ ප්‍රධාන ධර්ම මාතෘකාව වශයෙන්. අපි ඒ අනුව ධර්ම දේශනා දැන් 46ක් දැන් විවර්තවල වන්නකොට 47ක් දැන්ට කළා තියෙනවා. අද අපි මේ ආරම්භයේ ප්‍රවිෂ්ඨයේ බලාපොරොත්තු වෙන්නේ ඊගාව ධර්ම දේශනාවටයි වෙන විදියෙන් කියනවා නම් අපි මේගිය සූත්‍රයේම මුල් කරගෙන ධර්ම දේශනා පවත්තන එකේ 48 වෙනි අවස්ථාව මේ. ඉතින් ඒ සූත්‍රයේදී සරුවචන් වහන්සේ ඒ පැවිදි වෙලා අරණ්‍ය වාසීව විශේෂයෙන්ම සරුවචන් වහන්සේගේ ඍජු උපදෙස් ලැබෙමි. නැත්තම් සරුවචනසිගේ අත යටතේ අන්තේ වාසිකව ගත කරන ගත කළ මේ කියනම් භික්ෂුන් වහන්සේට ඇතිවෙච්ච ඒ විපල්ලාසෙ ඇති වෙච්ච විපිරියාසෙයි අනුයි නැත ඒක නිදාණය කරගෙනයි මේ සූත්‍රය දේශනාවට ਸਰවඥාන්ගේ ශ්‍රී මුකේ විවර උනේ. ඒකට හේතුනේ ඒ ස්වාමීන් වහන්සේට කල්පනා වුණා මේ බුද්ධෝපස්ථානය තමන්ගේ භාවනාවට බාධායි. ඒක නිසා බුද්ධෝපස්ථානය හෝ අතහැරලා දාලා ඒ තමන් රුචි කැමැති මේ ගන්තරක තියෙන අඹ උයනක පිණ්ඩපාත කරගෙන තනිව වාසය කළොත් නරකද කියලා. ඉතින් මේ කොච්චර උග්‍ර වුණාද කියනවනම් චරවචන් වහන්සේ දෙසරයක්ම පෞද්ගලික හේතු මත එහෙම වඩින්න එපා කියලා තියෙද්දි තුන්වෙනි වතාවේ චරවචනාංශයට මතක් කරලා ඔබ වහන්සේගේ චරවචනාංශික වැඩ ඉවරයි ඒක නිසා වහන්සේගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් මගේ කාලය ගත කිරීම අසාධාරණයි. මම මේ යන්න හදාන්නේ ශ්‍රම ධර්ම සම්පූර්ණ කරන්නයි. මම දැන් දෙසරයක්ම ඉල්ලුවා. යන්න දුන්නේ නැහැ. මම නැවතත් ඉල්ලා සිටනවා කියලා බොහෝම ප්‍රජාතන්ත්‍රවාදීව බොහෝම අහිංසක තාලින් විප්ලවයක් කරේ. ඊට පස්සේ අරුවචනාංශී ඉතින් ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්න කියලා කියනවනම් ඉතින් මම මොකද කියන්නේ කියලා තමයි යන්නේ. ගියාට පස්සේ උනේ ඒ ස්වාමීන් වහන්සේට කවදාකවත් නැති විදිහට මෙතෙක් කල නොතිබුණු තාලෙට කාම විතක්ක පහළ වෙලා ඒ අතිරේකව සම්පාදනය කරගන්නට සැලසුම් කරගෙන ගිය ශ්‍රමණ ධර්ම කෙසේ වෙතත් පැවිද්දවත් ඉතුරු වෙයිද කියන සැකේ පහළ වෙලා නැවතත් සරුවචනාංශ ළඟට පැමිණෙනවා. ඉතින් මේ පැමිණීම බොහෝම ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨකම නිසා තමයි මේ සූත්‍රයක් අපිට අද මේ අවුරුදු 2500 50 ගානයි ඊටත් අවුරුදු අපි කියමුකෝ 20ක් 30ක් ඉස්සරහට 70 ගානකට ඉස්සෙල්ලා දේශනා වෙලා වටිනා සූත්‍රයක් විදිහට ආදාපට ඓතිහාසිකත වෙලා තියෙනවා. ඉතින් එතනදී සරුවචන් වහන්සේ මේ වෙච්ච සිද්ධිය ඕනම යෝගාවචරයට වෙන්න පුළුවන් දෙයක් බව සලකලා එහිලා ප්‍රධාන වශයෙන් අනිකුත් දේවල් අවශ්‍යයි තමයි. නමුත් මේ කල්යාණ මිත්‍ර ඇසුර ප්‍රධාන කරගෙන කරුණු පහක් දේශනා කරනවා. මේ කල්යාණ මිත්‍යාශ්‍රේ එකනම් ඒ ඇතුලේ ඉඳගෙන ඒ කල්යාණ මිත්‍ර දෙවනේ ඉඳගෙන කෙනෙක් ශීලවන්ත වෙන්න තමන් පුද්ගලිකව ඒ කල්යාණ මිත්‍ර ඇසුරේ ඉඳගෙන ශීලවන්ත වෙන්න උත්සාහ කරන්න ඒ උත්සාහ කරන ගමන් ඒ ශීලවන්තකම ප්‍රධාන වශයෙන් රැකෙන්නේ නැත්නම් ශීලවන්තකම ඇඟට වදින්නේ කරන කතාවෙන් තමයි. අපේ ක්‍රියා නැත්නම් අපේ මානසික தত্ত্ব මේ ශීලයේ කැඩීමට පෙළඹෙනවා නම් පෙළඹෙන්නේ නැත්තම් අපි ඒ අනතුරුදායක தത്വයට ඇදහිලන්නේ වචනෙම තමයි. ඒක නිසා අපිච්ච කතා ආදී දස කතා වස්තු වල යෙදිලා ඒ වචනය පරිසම් කරගන්න. දෙචිස් කතාවන්ගෙන් වෙන්න වචනේ පරිසම් කිරීමට තමයි කටවැට කොට වැට බඳින්න උත්සාහ කරන්න ඕනේ රටවට කොට වැට බඳින්න උත්සාහ කරනට වඩා. ඒ තුන්වෙනි කාරණාව ඊට පස්සේ හතරවෙනි කාරණාව වශයෙන් සඳහන් කරලා තියෙනවා මේ ටික ගොනු කරගත්තාට පස්සේ මේ ටික එකලස් කරගත්තාට පස්සේ ආරම්භන ලද වීරියක් පසුනබාන වීරියක් බහානතබන වීරියක් දිගට පවත්වන්න ඒ පවත්තන අතරේම උපදින උපදින තාක් සියල්ලම නැති වෙන සුළුයි කියන ඒ උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් සමන්නාගත වෙන්න ඕනේ. ඒ තමයි අර ඒ සරුවචනාංශේ වගේ කල්යාණ මිත්‍රෙක් ලැබිලත් අතකසාගෙන නොයා සිටීමේ. එහෙම නැත්නම් සිල්පද කඩීම නම් වූ අනුන්ට බය නොදී සිටීමේ. ඒ වාගේම තමන්ට බරසාරකම නොතිබුණාට වචන කතා කිරීමේදී සිදුවෙන හානිය අනුන්ට තමන්ට සිදුවෙන හානිය නොකර සිටීම. ඒ වාගේම පැමිණෙන කරා පැමිණෙන පව්. එහෙම නැත්නම් දුෂ්චරිත නොකර සිටීමේ වීර්ය. අවසාන වශයෙන් මේ එන සැපක් එන දුකක් සියල්ලම නැති වෙනවා කියලා ප්‍රතික්‍රියා නොකර සිටීමේ කියන මේ කරුණු පහ චරවචනසේ අවධානයක. මේ කරුණු පහ හිතේ දරාගෙන තියාගෙන හිටියොත් මහානකම අමාරු නෑ. යෝගාවචරකම අමාරු නෑ. හැබැයි මේ එකකින්වත් කැපී පේන්න උත්සාහ කරන්න අමාරුයි. කැපී පේන ගතිය නැති කරලා පොදු සමාජිකත්වය ආරම්භ වෙනවා. අන්න ඒක තමයි ඇත්තටම කියනවා නම් ඔය ගිහි ගතිය ඉඳලා මේ අරණ්‍ය ගතියට පුරුදු වෙනවා කියලා කියන්නේ සැඟවි ගැනීමේ සැඟව සිටීමේ ಗುಣ සංගවා ගැනීමේ ප්‍රයත්නයක්. ඉතින් මේ පහින්ම කියන්නේ නොකර සිටිය යුතු දේවල්. ඒ දේ කරාට පස්සේ දරුවතන සඳහන් කරනවා මේ පහ යම් ප්‍රමාණයකට සාර්ථකව තමන්ගේ ආධ්‍යාත්මය තුල සංජාතය පහල කරගෙන පෝෂණය දිනු කරගත්තට පස්සේ උත්තරින් ඒ මතින් කරුණු හතරක් වඩන්නේ. එහෙම නැත්නම් ලබාගත් දියුණුව ප්‍රගමණය තව ඉදිරියට ගෙන යාම සඳහා ගැම්මක් ගැනීමට අසුභා අසුභාන් භාවේ තබ්බා රාගස්ස පහනාය. මිත්තා භාවේ තබ්බා <clears throat> ව්‍යාපාදස්ස පහනාය. ආනාපාන සති භාවේතබ්බා විතක්කුපච්ඡේදාය. අද අපි ඉදිරිපත් කරගත්තේ අනිත්‍ය සංඥා භාවේතබ්බා අස්මිමාන සමුග්ඝාතය. ඉතින් මේනොත් අපි අසුබය වැඩිීමෙන් අසුබ භාවනා කිරීමෙන් රාගය දුරු කිරීම පිළිබඳව ආසන්න ඉතිහාසය අපි කල් ගත්තා. ඊගාවට මෛත්‍රී භාවනා වැඩිීමෙන් ගැටුම එහෙම නැත්නම් පිරිස අතර තියෙන එකිනෙක නුරුස්නා ගති පහ කරගන්න ආකාරය සාකච්ඡා කරනවා. ඊට පස්සේ පසුගිය වාර දෙකේදී අපි සාකච්ඡා කරේ මේ ආනාපාන සතිය නම් වූ කර්මස්ථානයේ වැඩිමින් හිතට පහළ වෙන විතක්ක. මේ හිත පිට යනවයි කල්පනා වෙනවයි හිතනවයි කියන වචනය තමයි මේ සාරවත්ඥ දේශනාවේ තාක්ෂණික වශයෙන්ුත් සමාජික වශයෙන්ුත් විතක්ක කියන පදයෙන් සඳහන් කරන්නේ. ඒ විතක්ක කියන පදය තාක්ෂණික වශයෙන් අර්ථ දක්වන්නේ. එහෙම නැත්නම් අභිධර්මයේ හෝ අටුවාවේ හෝ එහෙම නැත්නම් ගැඹුරට දැනගෙන අනුන්ට කියා දීම් මට්ටමේ හෝ විතක්කය අර්ථ දක්වන්නේ අරමුණකට හිත නැංවීම කිය. අරමුණට හිත නැංවීම. මේක මේ ආනාපාන සතිය විතක්ක නැති කිරීම සඳහායි කියන මාතෘකාවට ඒ ආලෝකයට බැලුවොත් විතක්කය කියන්නේ අරමුණකට හිත නැංවීම මීට පිටිපස්සෙන් තව චෛතසික දෙකක් තියෙනවා මේ විතක්කය හොඳට වෙන්කොල හඳුනා ගන්න. එකක් තමයි මානසිකාර්ය අනිත් එක තමයි චේතනාව. විතක්කය අරමුණට නැංවීම මානසිකාරයෙන් කරන්නේ ඒට පෙරාතුව බොහෝ අරමුණු පැමිණෙනකොට කොයි අරමුණටද යන්නේ කියලා තෝරන බේන එක. එතකොට චේතනාව කරන්නේ අනිකුත් චෛතසිකයන් ටික පෙළගස්වාගෙන ඒ දිහාවට සාමූහික ප්‍රයත්නයක් ගෙන යන එක. වෙන විදිහකට කියනවා නම් අනිකුත් චෛතසික බලමුළුව සංවිධානය කරන සේනාපතියෙක් වාගේ විධානය කරනවා ඒ චේතනාව මෙන්න මේක කරන්නයි කිය. අපි ඒකට කියනවා ස්වච්ඡන්දේ කියලා. <clears throat> එහෙම නැත්නම් කැමැත්ත කියලා. නම් මනාපය කියලා. නැත්නම් චේතනාව කියලා. සංස්කාර කියන පදයට සමහර විටක මේ චේතනා කියන වචනයෙන්ම සඳහන් කරනවා. ඇත්තටම සංස්කාර කියනකොට චෛතසික 52ක් තියෙනවායි කියලා ඉලක්කම් ගණන් කර නැත්තු කියනවා. 52 ප්‍රධානියා මේ පන්තිය මොනිටර් වාගේ. ඉන්නේ චේතනාව. එයා මෙහෙයවනවා. අරමුණ මෙන්න මේ අරමුණට හිත මෙහෙවනවා කියන එක එයා කරනවා. මනස්කාරය බොහෝ අරමුණු අතර එකක් තෝරනවා. ඊට පස්සේ මේ විතක්කය ඒ කරපු අරමුණට හිත නැංවීමේ නාටාඹි කෙනෙක් බඩු මුට්ටක් ගෙනියලා ලොරියට දානවා. ඒ ඔක්කොම මේ මේ ලොරියට දාන්න එපා ඒ ලොරියට දාන්න කියලා සුපර්වයිසර් විචිත වැඩ කරන්නේ මනස්කාරය. ඊට පස්සේ මේ මුළු වැඩබිමේම මෙහෙවීම නැත්තම් පරිපාලනය කරන්නේ චේතනාව. ඒක නිසා මෙතනදී විතක්කේ කියන්නේ මොකද්ද? චේතනාව කියන්නේ මොකද්ද? මනස්කාරය මොකද්ද කියන එක ආධුනිකයා දන්නේ ඒක ප්‍රශ්නයකුත් නැහැ. නමුත් යම් වෙලාවක කාට හරි ආසාවක් ඇති වෙනවා නම් සුතමේ ඥානෙ තියෙනවා නම් හොඳයි. මෙවුවා වෙන්කොට දන්නා වූ චින්තාමේ ඥාන එතන අන්වේ ඥාන තියෙනවා හොඳයි කියලා මේ වචන ටික සඳහන් කරේ යත්තන්ගේ බහුසුත ඥානෙ වැඩි කිරීම සඳහා. මෙන්න මේ විදිහට අරමුණකට හිත නැංවීම බාධා වෙනකොට තමයි යෝගාවචරයා අපි නැවතත් කියමු අරමුණු වලට චාරයක් නැතුව හිත නැංවීම බාධාවක් තමන්ගේ පාලනයෙන් ගිලියන අවස්ථාවේ තමයි යෝගාවචරයා සාමාන්‍යයෙන් කමඨාන් සුද්ධ කරනකොට හෝ එහෙම නැත්නම් ආඩපාලි කියනකොට කියන්නේ මගේ හිත මේ හිතවිලි වැඩි හිත පිට යනවා විතර්ක කරනවා කියලා කියන්නේ එතකොට තමයි. නමුත් විතක්කේ කියන එක සෞඛ්‍ය සම්පන්න සහ සෞඛ්‍ය සම්පන්න නැති කියන දෙකම තියෙනවා. ආනාපාන සති භාවනාව අපි කරනවා කියලා හිතමු. නැත්නම් පිම්බීම හැකලින් භාවනාව. එතකොට ආනාපාන සති භාවනා කරන යෝගාවචරයේ ආස්වාසය ඇති වෙනකොට මේක ආස්වාසයයි කියලා මෙනෙහි කිරීමේදී ඒ ආස්වාසයට හිත නගිනවනම් ඒකටත් විතක්කය කියලා කියනවා. ඒක හොඳ විතක්කයක්. සම්මා විතක්කයක්. පිම්බීම හැකිලිම කරන වෙලාවේදී පිම්බෙන අවස්ථාවක හැකිලෙන අවස්ථාවක මේ පිම්බීමයි මේ හැකිලීමයි කියලා ඒ ඒ අවස්ථාවේ අස්පනා පිට මතුවෙන ඒ සංසිද්ධිත හිත යොදනකොට එයටම හිත නගිනවා නම් වෙන තැනකට නොයා. ඒකටත් කියන විතක්කය. සක්මන් කරනකොට වම තියෙනකොට වම, දකුණ තියෙනකොට දකුණ වශයෙන් මෙනෙහි කරන වාරයක් වාරයක් පාසා ඒ භෞතික ක්‍රියාවලියට හිත නංවනවා නම් ඒකට කියන විතක්කය. යනකොට එනකොට කනකොට බොනකොට ආදී එදිනදා කටයුතු කරනකොට තමන් කරන කරන දේ අනුව හිත නංවනවා ඒකට කියන විතක්කය කියලා. මෙන්න මේ විදිහට සම්මා විතක්කය විස්තර කරලා දීලා ඒකෙන් පුළුවන් මේ මිච්ඡා විතක්ක විස්තර කරලා දෙන්න ආනාපාන සති භාවනා කරනවා හොඳට පරියන්කේ ඉඳලා හොඳ විවේක පරිසරයක් ලබාගෙන ගුරු ඇසුරක් සහ කල්යාණ මිත්‍ර ඇසුරක් ඇතුව පරියන්කේ භාවනා කරනවා. ඒ යෝගාවචරයට චේතනාවක් තියෙනවා මගේ හිත ආනාපානේ පවතිවා කියලා. මේක ඕනම් අදිෂ්ඨානයක් කියන්න පුළුවන්. අදිෂ්ඨානයක් තියෙන මගේ හිත ආනාපානේ පවතිවයි. අපි කියමු නැත්තම් මෛත්‍රිය පවතිවයි කියලා. බුද්ධානුස්සතිය පවතිවයි කියලා. අන්න එහෙම කරගෙන යනලා බුද්ධානුස්සතිය නම් අරහං අරහං කියලා මෙනෙහි කරනවා. මෛත්‍රිය නම් සුවපත් වේවා කියන එක මෙනෙහි කරනවා. එහෙම නැත්නම් ආනාපාන ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. අන්න ඒ වෙලාවේදී අපි මෙහෙයවන නැත්නම් මේ සෞඛ්‍ය සම්පන්න විතක්කේ තිබියදී වෙනත් අරමුණකට හිත නංගනවා නම් ඒකට කියනවා මිච්ඡා විතක්ක කියලා. අපිට ඕනේ චේතනාවක් නෙමෙයි අපිට ඕනේ මානසිකාරයක් නෙවෙයි විතක්කය හිතුවක්කාර ඒ විතක්කය ආනාපානෙ නැගීමට අපේ චේතනාව තියෙද්දි ආනාපානෙ මෙනෙහි කරද්දිම අපේ හිත සද්දයකට යනවා වේදනාවකට යනවා හිතවිල්ලකට යනවා ආන්න එහෙම යනවා නම් ඒ විතක්ක එක්කෝ කාම විතක්කයක් එක්කෝ ව්‍යාපාද විතක්කයක් එක්කෝ විහිංසා විතක්කයක් ඒවා මිච්ඡා විතක්ක එතකොට මේ ප්‍රධාන කෙලස් මුල මුළු තුන සම්බන්ධ මිච්ඡාවිතක් වලට අමතරව අපි ගිය පාර ඉගෙන ගත්ත මතක් කිරීම සඳහා කියනවනම් ජනපද විතක්ක, අමර විතක්ක, ඥාති පරානුද්යතා සංයුක්ත විතක්ක, ඥාති විතක්ක, අනවඤ්‍යතා පරිසංයුක්ත විතක්ක කියලා තව විතක්ක જાති හයක් තියෙනවා. එතකොට අපි මේ ආගේ පිරිසකට කියනකොට පැහැදිලිවම ඒ අත්තන්ට හිත් වදිනවා, තේරෙනවා ආනාපානෙ හිත නැංගුවේ තිබියදී මගේ හිත කාම විතක් වලට යනවා ආසාව. මගේ හිත ව්‍යාපාද විතක් වලට යනවා ගැටුම්. විහිංසා විතක් වලට යනවා අසවලා නැති කරන්න ඕනේ. අසවලා වණසන්න ඕනේ. අසවලා මෙතන ඉන්න ඕනේ නැහැ. ආ නිවන නැති කළ යුතුයි කියලා ඒ ඕනම කෙනෙක් අඩු ගන්න ප්‍රසිද්ධ සමාජයේ සමාජයේ පිළිගන්න. ජන විඥානයේ පිළිගන්න. ඇතුළත නම් ඉතින් අපි වැටෙන වෙලාවල් තියෙනවා. නමුත් මේ තිබියදී මේ අමර විතක්යක් මම ලෙඩ නොවි ඉන්න ඕනේ. අනවඤ්‍යතා පරිචංගිතක්. ඊට පස්සේ මම කවදාකවත් නිඳා නොලබන්න කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ජනපද විතක්ක. මම මේ හිටියට මොකද වරින් වර පත්‍රය කියවන්න ඕනේ. ටෙලිවිෂන් එකට අහුම්කම් දෙන්න ඕනේ. වෙන මොන හරි එකකින් තොරතුරු ලෝකේ වෙන දේ දැනගන්න ඕනේ මොකද අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා ජනපද පිළිබඳ ආසාව. එහෙම නැත්නම් පරානුද්යතාවට සංවිතක්ක මන්නම් භාවනා කරනවා අම්මට තාත්තට බණ කියන්න ඕනේ නැහැ දායින්ට කියන්න ඕනේ අසලවට උදව් කරන්න ඕනේ කියලා පරානුද්යතාවට සංවිත විතක්. එහෙම නැත්නම් ලාභ සක්කාර සම්මාන සිලෝක විතක්ක. අපි මේව හිටියට මොකද ඉස්සරහට යන මොන වෙයි දන්නේ නිසා අපිට ඉස්සරහදී මට පුද්ගලිකව යපෙන්න මොකක් හරි ක්‍රමයක් මට දෙන්න ඕන කියලා ඒ භාවනා කළත් පුද්ගලිකව ගිහිව ඉඳගෙන පැවිදිලා වුණත් යටින් කොච්චර කළත් මේ ධර්මයේ මාර්ගයෙන් හෝ මේ ලාභ සත්කාර ලබා ගැනීම විතක්ක පාන. ඉතින් මේ ඔක්කොම හංගගෙන මුළු ගන්නාගෙන මට මිත්‍යා ස්වරූපයෙන් පහළ වෙන විතක්ක කියලා ආනාපානෙ තිබියදී ඒ වගේ අමර විතක්කයක් පහළුනොත් අපි හිතනවා අනේ සෞඛ්‍ය සම්බන්ධව නෙමෙයි කතා කරන්නේ ඒක දෝෂයක් නෑ. අනේ මම මේ ඥාතීන්ට මේක උගන්වන්නට නෑ දෑයන්ට උගන්වන්නට හිත මිත්‍යාද උගන්වන්නට හදාන කියලා ඒකේ දෝෂයක් නෑ කියලා අපි ඒ වසාලනවා. එහෙම නැත්නම් අනවඤ්‍යතා පරිසංයුතෝ ඊතක්ම මම ඊට පස්සේ බැනුම් අහන්න නැති වෙන ටයිම මේක හිතන්නේ ඒක නරකක් නෑ කියලා ඒක නැත්නම් ජනපද විතක්ක රටේ ලෝකේ තොරතුරු දැනගත්තාට ඒක මොකද්ද වැරද්ද ඒකෙන් අපාය යනවාද කියලා ඒ වගේ විතක්ක අපි සාමාන්‍ය මිත්‍ර ස්වරූපෙන් ගන්න. එනිසා ඒවා මිත්‍ර ප්‍රතිරූපක ස්වරූපෙන් පහළ වෙන වංචනික ධර්ම. ඒක ඉතාමත්ම අමාරුයි කෙනෙකුට වලහලන්න. ඉතින් ඒ නිසා අපි එව්වට ඔටුවට ගේ දුන්නා වගේ පොඩ්ඩකට ඉඳ දීපු ගමන් ඒක කෙලවර වෙන්නේ අර කියන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක. එතකොට තමන්ගේ කුණ චරිතය කෙලසෙනවා. ඒ විතරක් නෙවෙයි අනුන්ටත් වැටහෙනවා, අනුන්ටත් කෙලසෙනවා. අනුව අනුන්ට හරිදේ. ඉතින් ඒ නිසා මේ විතක්ක පිළිබඳව සම්මා විතක්ක, මිච්ඡා විතක්ක තේරුම් ගන්න පුළුවන් නම් මම ප්‍රකාශ කරන කී තාම ශ්‍රේෂ්ඨම තත්වයක් එකක් තමයි ඒක එසේ මෙසේ ලේසි වැඩක් නෙවෙයි. ඒ සඳහා අවශ්‍ය සතිය බොහොම ඉහළ සතියක් අවශ්‍යයි. ඒ සමාධියක් අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි ඒ මට්ටමට ආවට පස්සේ ඒ කියන්නේ විතක්ක වෙන්කොට හඳුනා ගන්න මට්ටමට ආවට පස්සේ යම් කිසි කෙනෙකුට තේරෙනවා මුළු ලෝකෙම හුදු ආකල්පයක් පමණයි විකල්පයක් පමණයි විතර්කයක් පමණයි මුළු ජීවිතේම තියෙන්නේ ඔතන තමයි. අපිට ඉස්සල නම් පේන්නේ මේක අල්ලන්න පුළුවන් කොන්ක්‍රීට් වගේ තියෙන හයිය දෙයක් වාගේ තමයි අන්තිම වරන්ට අපි ජීවත් වෙන්නේ ආකල්පවල. එෂා මේ විතක්ක ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඒතර භාවනාවේදී යම් කිසි දවසකට එනවා මම හීනයක් දකින්නවාද ඇත්තක් අත්විඳිනවාද කියන එක දැක ගැන වෙන් කර ගන්න බැරි කරගන්න. අභාග හීනෙක ඉන්නවා. අඩ නින්දක ඉන්නවා. ওই වෙලාවට පේන ඕනම සංකල්පයක් සත්‍යක් බවට පත් වෙන්න චිත්තක්ෂණයකට යනවා. කණ්ඩ ඕනේ නම් කබර ගෝයා වුණත් තල ගෝයා කරගන්න පුළුවන්. ඒ විදිහට ඒ විතක්කයක් සත්‍යක් බවට අත්දැකිය හැක්කක් බවට පත් වෙන හැටි තේරෙන මට්ටම කියලා කියන විතක්ක ඊටාමත්ම ගැඹුරු මට්ටමින් තේරුම් ගැනීමක චිත්තානුපස්සනා පැත්තට බොහෝ විට වැටෙන්නේ. නමුත් ඒකට ඕනකන බීජ, ඒකට ඕනකන පින කුසලය ආනාපාන සතිය තියෙනවා. ඒක නිසා ඒක බොහෝමත්ම ගැඹුරු භාවනාවක්. ඒ භාවනාවේදී මුලදී ඇත්තටම කරගන්න බැරි වෙන්නේ ආනාපාන විතක්ක නිසාමයි. හැබැයි විතක්කව නැති කිරීමයි ආනාපාන ප්‍රධාන කෘත්‍යය. ඉතින් ඒ සඳහා සෑහෙන ඉස්සරහට යන්න ඕනේ. ඉස්සරහට යන්න සෑහෙන කැපකිරීමක් කරන්න ඕනේ. ඒ නිසා විශ්වාසය ඇති කරන්නයි මේ බණ කියන්නේ. හැබැයි ආනාපානෙ විතරක් නෙවෙයි නිවන් දක්න ක්‍රමය. විශේෂයෙන්ම ආනාපානෙ අර උතුරාගෙන යන බත්තලියක ගොජ දාලා ලිපණි වෙනාට වල්ලොතට යවක් කරනවා වාගේ ආනාපාන සතිය තේරුම් ගත්ත කෙනාට මේ විතක්කුපච්ඡේදේ කියන එක කෙලවරක් කරන්න බැරි නිසා රහත් උනත් බුදු උනත් ආනාපාන සතිය වඩන. මොකද මේ විතක්ක විවිධ මට්ටම් වලින් වංචනිකව ක්‍රියාත්මක වෙනවා. ඒ සෑම මට්ටමකම තේරුම් ගන්න හොඳම වැඩේ තමයි ඒවට එන්න ආරින්න. Taman ආඩ්‍ය සම්පන්න වෙලා සතියෙන් ආනාපාන සතියෙන් සමාධියේ ඒ විතක් වලට එන්න දෙනකොට ඒක හරියට කියනවා නම් දැන් කාලේ ඔය රිමෝට් කන්ට්‍රෝල් එකේ තියෙන දුරස්ත පාලන ක්‍රමයක් තියෙන නිසා අපි සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ අනුන්ගේ දුරස්ත පාලන ක්‍රමයකට. අපි ඒකට මායයි කියලා කියමු. එහෙම නැත්නම් සමහර ඇත්තෝ ඒක ਸਰබලධාරී දියන්හන්සේගේ බුද්ධියට සින්න කරනවා. දුර්වලයා අසල්වැසියා කරන දෙයක් කියලා හිතනවා. අපි කාට හරි හේතු කරනවා. නමුත් බලාන යනකොට ඒ කරන කෙනයි මේ විඳින කෙනයි අතර කායික සම්බන්ධයක් නැහැ. තියෙන්නේ විතක්ක සම්බන්ධයක් විතරයි. අන්නේ විතක්ක සම්බන්ධය දැකගත්ත බවසේ අමාරු නෑ ඔය රිමෝට් කන්ට්‍රෝල් එකක් අතනින් ලැබොත් අම්මිරිකනට මෙතන වැඩ කරන හැටි දැනගන්න අමාරුවක් නෑ. දැන් ආශයන්තරා වුණක් යවනවා. ගුවන්තොටුපළේ ඉඳලා සම්පූර්ණ මෙහෙවීම කරලා. කොටිම කියනවනේ ඉතින් අපි හොඳටම දන්නවනේ ගංගන අභ්‍යවකාශ යාන කවදාකවත් මිනිස්සු ඇතුවම නෙවෙයිනේ. සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ දුරස්තව. එන්නේ ඒකට හිත වැඩ කරන හැටි මේ විතක් වලින් දැනගන්න පුළුවන්. ඒකෙදී කරන්නේ Tamanට ආසාවල් ඉෂ්ට කරගන්නට නගලන්නේ. නමුත් සරුවචනාංශේ පෙන්ලා දෙනවා හිත ගිය තන ආදර රජමාලිකාව සෑදී වගේ අපි හිතන හිතන දේවල් ඇත්ත බවටපත් වෙන්නේ මේ විතක්කයාගේ වැඩපිළිවෙල නිසා ඒක තේරුම් ගත්ත දවසේ භාවනාවේ විතක්ක විජේ කියලා කියන ලොකු දෙයක්. ඉතින් මේ කතාව හමාර කිරීම සඳහා පාඩයක් සරුවචනාංශේ දේශනා කරපු පාඩයක් මම මතක් කරන්න කැමතියි. ඒකදී බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම සීරි සාරුවඥන් වහන්සේ තමන් වහන්සේගේ ගිහි කල පුත්‍රත් නෙවෙච්ච රාහුල කුමාරයාට නැත්තම් එතකොට ඉතින් රාහුල මේ හාමුදුරුව කියමුකෝ ඒවංකෝ රාහුල ආනාපාන සති භාවිතෝ බහුලීකතෝ මෙන්න මේ විදියට ආනාපාන සතිය යම් කිසි කෙනෙක් රාහුල වැඩුවොත් බහුලීකත කළොත් සෝපිතේ චරිමකස්සාස පස්සාපිතේපි විදිතාව නිරුද්ධන්තිනෝ අවිදිතාව ඒ කෙනා මිය පරලෝ යන වෙලාවේදී චරිමකස්සාස පස්සාසපි අන්තිම හුස්ම පනාදිනවයි කියලා කියන්නේ අන්නේ පනාදින හුස්ම පවා විදිතාව නිරුද්ධන්ති දැක දැක දන දන නිරුද්ධ වෙනවා නෝ අවිදිතාව සීමුලා වෙන්නේ ඒ වගේ උග්‍ර ජීවිතයේ උච්චතම අවස්ථාවේදී පවා හුස්මේ පවතින හිත දැක දැක දන දන පිට වෙන. කවදාකවත් සීමුර්ජා වෙන්නේ නැහැ නැත්නම් සීමුලා වෙන්නේ නැහැ අන්දමන්ද වෙන්නේ නැහැ අවුල් වෙන්නේ නැහැ. ඒ මොකද? මේ පුද්ගලයා ආනාපාන සතිය වඩන්න පටන් අර ගන්නකොට සද්ද ඇහෙනකොට හිත අවුල් වෙනවා. ඒ නිසා සද්ද නැත්තනකට ගිහිල්ලා ආනාපාන සතිය වඩන්න. කකුල් දෙක රිදෙන නිසා හිත අවුල් වෙනවා. ඒ නිසා හොඳට කකුල් දෙක පట్టල කරගෙන නැත්තම් භාවනා ආසනයක ඉඳලා ආනාපාන සතිය වඩන්න. ඇස් දෙකට රූප පේන නිසා හිත අවුල් වෙනවා. හිත පිට යනවා. විතක්ක පහන නිසා ඇස් දෙක වහ ගන්න. මෙන්න මේ විදිහට নানা ප්‍රක්‍රමවලට මේ ආනාපාන සතිය වඩා ගන්න එක හරියට වාහනයක රියදුරු බලපත්‍රයක් ගන්න කැමති කෙනා පුරුදු කරනකොට කවුරු සෙනග නැතනකට ගිහිල්ලා පාළු තැනක හොඳ දක්ෂ ගුරුවරයෙක් ඉදිරිපිට ඒකේ යන්ත්‍ර ටික සූත්‍ර ටික දැනගන්නවා වගේ මේ ආනාපාන සතිය යාන්තම් දීගං වාසසන්තෝ රස්සං වාසසන්තෝ සබ්බකාය පරිසංවේදී පස්සම්පයං කාය සංකාරක් කියන විදිහට වාහනේ ගියර් හතර තේරුම් ගන්නවා. මේ කොයි ගියර් එකේද දැන් දුවන්නේ? මේ ගියර් එකෙන් කොයි ගියර් එකටද යන්න ඕනේ? ඒ යන්නේ මාර්ග ලකුණු වල මොනවද දැකලාද? කන්දක් නම් බර ගියර් එකට දාන්න. <clears throat> පල්ලමක් නම් සහැල්ලු ගියර් එකට දාන්න. පටන් ගන්නකොට කොයි ගියර් එකෙන්ද පටන් ගන්නවද? ආදි වශයෙන් ඒ ටික ඔක්කොම තේරුම් ගන්නා වගේ තමයි මුලදී ආනාපානෙ කොටු කරනවා විතක් වෙන්න තියෙන දොරවල් වහලා. නමුත් මෙයා දිගට සතිය දෙක කරගෙන යනකොට කොහොමටත් ආනාපානෙ කරද්දී සද්ද බාධා වරින් වර එනවා. හිතවිලි බාධා එනවා. වේදනා බාධා එනවා. එතකොට සඳහන් කරනවා මේ බාධාවල් හරහා බලලා තුලින් බලලා ඒ අතරමැදත් මේ ආනාපානෙ මැරිලා නැති බව. ආනාපානයේ නැති වෙලා නැති බව දැනගෙන ආනාපානෙටම පණ තියාගෙන ආනාපානෙම අදාහගෙන ওই ශබ්ද ඇවිල්ලා බාධා කරලා ගියාවයි. ඒ ආහන ශබ්ද එන්නේ ඉස්සලා තානාපාන තිබිච්චාවයි. බාධා කරන වෙලාවේ නම් අපි අන්තමන්ත වෙච්චාවයි. ගිය ගමන්ම ආයසරයක් ආනාපානට හිතිය. පළච්චාවයි. ගියාට පස්සේ බාධා නොවුනා වාගේ ආනාපාන හිත වට ගන්න නැතු යන්න. ශබ්දයක් ආවා. වේදනාවක් ආවා. හිතවිලක් ආවා. ඉතින් මේක හරියට යෝගාවචරයට එච්චර වැටහෙන්නේ නැහැ මේ උපදේශය. නමුත් කරගෙන කරගෙන යනකොට මේ ආනාපාන සතියේ තියෙන 16 ආකාරات එක වන්නකොට මේ සද්දය ප්‍රියයි ආනාපානය අප්‍රියයි වෙන වෙලාවක් තියෙනවා. ඕන්න මතක් වෙනවා දැන් මේ ආනාපානට ඉඳගත්තා නේද සද්ද අප්‍රිය කරගෙන ඉන්නේ වටින්නේ නැහැ මං වගේ කෙනෙකුට කියලා හිතෙනකොටම ආය ආනාපානෙට හිත යනවා සද්ද අප්‍රිය වෙනවා. එතකොට ඔන්න ආනාපානය පිළිබඳ හීන ප්‍රනීත භාවයේ මාරුව දැක ගන්න පුළුවන්. හීනයි කියලා කියන්නේ තුච්චයිනි හීනයි. පහත් කළ සලකනවා. ප්‍රනීතයි කියලා කියන්නේ ප්‍රියයි මනාපයි. ඉතින් ආනාපානෙ වෙන එකක් එක ගැටුන් නැත්තම් තනියම තියෙනනෝ ප්‍රිය අප්‍රිය ගතිය වැටෙන්නේ නෑ. ඒ වගේම ආනාපානෙ ඊටාම ළඟ තියෙද්දි ඈත සද්ද තියෙන වෙලාවල් ඇහි. සමහර වෙලාවල් වලට සද්ද ඇවිල්ලා එක පාරට ඔක්කොම හලාප්පලා දාලා ආනාපානෙ තිබුණු තැනක් හොයාගන්න බැරි විදිහට යනවා. නමුත් ඒ සද්ද නැවත නැවත එනවනම් හිත මේකට වශී වෙනවනම් එවැනි සද්ද තියෙද්දි හුස්ම තියෙන බව උපමාවකට කියනවා නම් අපි වතුරකට එබිලා හොඳ පිරිසිදු නිශ්චල වතුරකට මූණව බාගෙන ඉන්න වෙලාවේදී කවුරු හරි ඈතක ඉඳලා වතුර වලට කලක් ගන්න. ගහපම එක පාරටම ඒ කම්පන රැල්ල එහෙම නැත්නම් අපි කියන මේ තරංග රැල්ල එනකොට ඡායාව කැඩලනවා. ඡායාව සම්පූර්ණයෙන් නැති වෙන්නේ නැහැ. පුංචි පුංචි කෑලි කෑලි අරතරම් ලස්සනට අරතරම් නියෝජනය කරන්නේ නැතුව අරතරම් පිළිඹිඹු කරන්නේ නැති වුණාට ඡායාවේ කැලී තියෙනවා. එතකොට මේ යෝගාවචරයේ හම්බෙන්න හදන එකනා අර කැඩිච්ච තරංග තුල තියෙන කැලී නැති කරන්න පුළුවන්. జగතෙක් මේ ලෝකේ නැහැ. හැබැයි Taman තරංගයට හිටියොත් අපරාධ මෙච්චර ලස්සනට වුණේ වතුර කඩ කඩ වුණා මේ ගහපු මිනිස්සයා අසමජාතිකේ මගේ සමාධිය කැඩුව ආදි වශයෙන් කියලා හිත නරක කරගත්තොත් නම් අර කැලේ නෙවෙයි තරංග නෙවෙයි මොකක්වත් අගින්න. නමුත් ඒ කවුරු මොන තරම කෙරුවත් මේ කැලේ තුල හරි මේ නියෝජනයක් තියෙනවා. පිළිඹුවක් තියෙනවා පුංචියට. ආන් ඒක බලන්න පුරුදු තරංග නැති වේගෙන නැවත ආයෙත් අර මූණ පෑහිලා හැදී සෑදී නැහැටි දකින්නට ලොකු හතුරක් අන්නේ වගේ හිත කැලසෙන වෙලාවක නැවතත් ආනාපානෙනකොට සමාහට බාධාව ළඟ ආනාපානෙ දුර. නැත්නම් ආනාපානේ ළඟ බාධාව දුර. සමහර වෙලාවල් වලට ආනාපානේ නාසිකාග්‍රේ නෙවෙයි තියෙන බම්බ ගණන් ඈතට යන. ආයශරයක් ඇතුලේ මොලේ මැදටත් යන. ওই වගේ ඒක දුරස්ත වෙන්නේ ඒකට බාධා කරන අරමුණු හොල්මන් කරනකොට තමයි. ඒ නිසා අරමුණක් එක්ක ගැටිච්ච මේ සටන තුල තමයි ආනාපානේ 16 පැතිකඩ පේන්නේ. ඉතින් මේකෙම උග්‍ර අවස්ථාව තමයි මරණය කියන්නේ. මරණයේදී අරමුණ දැහ ගන්නවා. නමුත් දැහ ගන්නට එන්න එයා ටිකෙන් ටික ටිකෙන් ටික එනකොටම අර පුහුණු කරලද 16 ආකාරයත් එක දන්න කෙනා ආනාපානිය අතනාරින කෙනා ආනාපානයේම හිතේ දාන හිතුවොත් දැනගන්න ආද අද නම් මැරෙන්නයි හදා. නමුත් බුදුහාමුදුරුව අපට දේශනා කරලා තියෙන උන්වහන්සේගේ ඖරස පුත්‍රයාට දේශනා කරපු වචනේ චාරිමක ආස්වාද පස්සාසපි විදිතාව නිරුච්ඡන්ති න අවිදිතාව. මෙන්න මේ මරණේ වෙච්චාවයි. මම හුස්මෙම හිත තියෙනවා. නමුත් අර කිව්වා වගේ සම්පූර්ණ ඡායාව පේන්නේ ආනාපානෙත් ඉච්චර හොඳට ආශ්වාස ප්‍රශ්වාස පේන්නේ නමුත් තාම හුස්ම රැල්ල තියෙන බව තේරුම් අරගත්තොත් අර කම්පන චංචල මරණ බය වෙනුවට අපිට එතනදිත් පුදුන් සීපත් වෙනවා. එතනදිත් සතිය ඉතිරිපත් වෙනවා. සමාධි, කමඨාන, භාවනා. මේ තරමටම විතක්ක කපන්න පුළුවන් බවයි මේ සරුවචනාච පෙන්නන. ඉතින් ඒ ටික හොඳට තේරුම් ගන්නට මේ බාහිරෙන් පැමිණෙන බාධා වල ලොකු අර්ථයක් තියෙනවා. මේ බාධා වල ඉන්නේ අපේ දයෝපගතවයි. ඒවත් එක ගැටෙන්න නම් මේ ඉද්ද වෙනවා මුල් කාලේ. ගැටල පරදින වෙලාවලුත් වෙනවා. ඒක නිසා භාවනා මධ්‍යස්ථාන ශබ්ද කරන්න එපා කියනවා. නිශ්ශබ්ද කරලා කවුල් පවුල් පවුල් ලවුල් පැත්තක දාලා අවිල කරනවා. නමුත් කරගෙන යනකොට යනකොට ටික කාලයක් ඉන්නකොට එතන උනත් ඒ ශබ්ද ටිකෙන් ටික වැඩි වෙන බව තේරෙනවා. එතකොට Tamanට ඒක අවස්ථාවක් කරගත්තේ. එහෙම කෙරුවට පස්සේ ඒ කලබලකාරී බහුල ජීවිතයේ උනත් ආනාපානෙ කිරීමේ අභියෝගයේ උඩට ගණ්ඩයි මේ සරුවචනාංශය පෙන්වන්නේ ආනාපාන සතිය හොඳ සෞඛ්‍ය සම්පන්න තැනක වඩාගෙන විතක්කේ තේරුම් ගත කෙනාට ඒ විතක්ක අධික පිටතැන් වලට හිත යන තැන් වල පවා ආනාපානීය මල් මාලයක සියලු මල් ලමුණන නූල වගේ තේමාව කරගෙන ජීවත් වෙනවා නම් මේක අපට සංසාර ගමට හම්බෙච්ච හැරමිටියක් කියලා හිතාගන්න. හෙලටත් කන්දටත් දෙකේදිම උදව් වෙනවා. ඒ නිසා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ සම්පූර්ණ ආනාපානයේ ඉදිරියට මුණට මුණ දාගෙන ඉතින හොඳයි. නමුත් සමහර වෙලාවට ආනාපානයේ සේවය යොදවන්න වෙනවා කලබල කන්තුලාසේ. ඒක පෞකේ දවසවල මම නිකන් හිතන්දිට මතක් කෙරුවේ අපේ යාපන යුද්ධ තියෙන කාලේ තමන්ගේ ස්වාම පුරුෂයා මේ යුද සේවයේ යෙදලා ඉන්න ගමන් නිවාඩු වරණ ගෙදර ආවොත් ඒ අඹුවට ඒ දරුවන්ට ලොකු සතුටක් තියෙනවා අම්මා තාත්තා දැක දැක කටයුතු කරනකොට ආනාපානෙ කෙලින්ම ඉන්නවා. නමුත් යුද බිමට ගියාට පස්සේ ඒ gedara මොන කටයුතු කරුවත් ඒ අඹෝ ඒ දරුවෝ නිතරම යුද බිමේ ඉන්න පියා හෝ ඒ ස්වාම පුරුෂයාසී කරනවා. ඒ නිසා රේඩියෝ එකේ එතකොට සින්දු කියනවා හදවතින් අපි යුද බිමේ ඔබ තනිකලේ නැත කිසි දිනේ. එතකොට යුද බිමේ ඉන්න සෙබලට ලොකු ශක්තියක් එනවා. මම දැන් ගෙදර නෙවෙයි සතුරුන්ගේ සම්පූර්ණ ආක්‍රමණ මැද. කොයිලා මැරෙයි දන්නේ. නමුත් ගෙවල් දොරවල් ඉන්න හැම කෙනෙක්ම මාව අසරණ කරලා නැහැ. ඒ වගේම ගෙවල් දොරවල් ඉන්න කට්ටියත් ඒ පදවල ඒ විදිහට නොකියට කෑවට බිව්වට මොනවා කෙරුවත් අර යුතුය මේ හටන් කරන සේබලට පණ දීගෙන තමයි ඉන්නේ. එතකොට ඒ සතුරා කවුරු දන්නේ තුවක්කුවක් වෙයිද කඩුවක් වෙයිද කිනිස්සක් වෙයිද මොකක්වත් දන්නේ නමුත් අර Tamange තියෙන ප්‍රේමය අහිංසකත්වය ඒ යුද බිමේ සෙවලට සෙබලට දෙනවා වගේ ආනාපානෙටත් අපි කියන්න ඕනේ යුද බිමේ අපි කිසිදිනේ ඔබ තනිකලේ නැත හදවතින් කියලා ආනාපානෙත් එක යන්න පටන් අරගත්තොත් මරණ මොහොතේදීවත් ඒ මරණයත් හරි ශ්‍රේෂ්ඨ මරණයක් අසරණ වෙන්නේ. ඉතින් ඒකයි බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ මේ විතක්කුපච්චේදේ පිණිස ආනාපානේ වාංගු කරන්න ගටන් කරගත්තොත් යෝගාචරක එන්නේ එන්නේ එන්නේ චරිචුරු නැතුව හැම බාධාවක්ම මේ ආනාපානය ආනාපානයත් එක්ක අශීරවස්ථාවේදී ගනුදෙනු කරන හැටි, sannivedanaya කරන හැටි, සම්බන්ධතාවය පවත්වා ගන්න හැටි පිළිබඳව අදිතාක්ෂණයක් අපිට හම්බ වෙනවා. එහෙම නැත්නම් දැන් කියන විදිහට තොරතුරු තාක්ෂණයේ ඉහළම කෙලවරට අපි යනවා. ආනපන මොන්න තරම් වාෂ්පශීලී තත්වක හිටියත් වෙන මොනවත් දේවත් දෙයක් ඇවිල්ලා ළඟට වැදුනත් ඒ වෙලාවේදී අපිට සිහිපත නැතුනොත් කරන්න දෙයක් නැහැ. මුචී ආපු ගමන් නැවතත් ආනපන හිත දාන්න. අන්න එදාට තමයි මරණ මොහොතත් අපිට අත්දක ගන්න පුළුවන් වෙනවා. එත්තටම මරණය දිහා බලා ඉන්නේ මේ කරගන්න බැරි වෙච්ච පරීක්ෂණය කරන්න හම්බෙච්ච අවස්ථාවක් වශයෙන් දකිනවා මිස ඒක මරණයක් වෙන්නේ නැහැ. අභාග්‍යයක් වෙන්නේ. ඒ මොකද සෑම දුකක්ම මරණේ හෝ මරණාසන්න දුකක් එනකොට බලන්නේ මේ අතරමැද මට ආනපනේ රකින්න පුළුවන්. ඒක එල්ටි ගන්න පුළුවන්. ගඟේ ගහගෙන යන එක පිදුරු ගහේ හරි එල්ලෙනවා කියන. බුදුහාමුදුර අපිට දෙන්නේ පිදුරු ගහකට වැඩි එකක් කියලා මට හිතෙනවා. මේ ආනාපාන. ආනේ විදිහට පුරුදු කරපුවාම විතක්ක උපච්ඡේදනේ වෙනවා. ඉතින් නමුත් අපි ගිය පාර දේශනාව පටන් ගන්නකොටත් මේ දේශනාවේ මුලදී පටන් ගත්තේ හුඟ දෙනෙක් ආනාපානේ කරන්නෙම නැහැ හිතවිලි වැඩි කියලා. බේතරත් බයයි. ඔය මේ මම අහලා තියෙනවා හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේදී යම් කිසි කෙනෙකුට රතු රුණු කනකොට නහය බුරුල් වෙන ගතිය එනවා නම් මොලේ දන ගතිය එනවා නම් මොලේ දන ගතිය නහය බුරුල්ච්ච වෙලාවට රතුළුණු බේතක් වෙනවා කියන්නේ. රතුළුණු ස්පිරිට් එක දුන්නොත් ඒක බේතක් වෙනවා. ඒ රෝගය ඇති කිරීමට හේතු වෙන හේතුකාරකයම වෙන හේතුවක් නිසා ඒ රෝගමත් වෙනකොට බේතක් වෙනවා. ඒක නිසා හිතවිලි බහුලයි කියලා ආනාපාන සතිය නොකර ඉන්නවා වෙනුවට හිතවිලි බහුලතාවයේ එහා පැත්ත බලන්න ඕන. විනිවිද බලන්න ඕන, හරහා බලන්න ඕන නම් ආනාපානෙට මුණ දෙන්න. ඒක නිසා ඒ බුරුමයේ හෝ තායිලන්තයේ හෝ ගත කරනවට වැඩිය ලාංකිකය. මේ ආනාපානයේ මේ ගුණය කොච්චර තේරුම් ගත්තද කියලා කියනවනම් ආනාපානේ බොහොම කරු සංලීලාසල කරන ශ්‍රේෂ්ඨ භාවනාවක් පිළි. සූත්‍රාතර සතිපට්ඨාන සූත්‍රය. ආනාපාන සති සූත්‍රයට සෑහෙන වටිනාකමක් තියෙනවා. නැත්නම් අපි ගත්ත සතිපට්ඨාන සූත්‍රයේම කර්මස්ථාන 21ක් තියෙනවා. ආනාපානෙම තමයි හුඟ දෙනෙක් ඉස්සරහින් තියාගන්නේ. අන්න ඒ වාගේ බුරුමිට ගියාම ඒ ආනාපානේ වඩන්න හිතවිලි බහුලකම වැඩිකම නිසාම එහෙම නිසා ආනාපානේ වැටෙන්නේ තේරෙන්නේ නැත්නම් එන උදර චලන බලන්නේ කියලා මහාචි සාඩෝ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. නමුත් ලංකාවේදී මේ වැඩේ කරන්න ගියාම හුඟක් වෙලාට මම දැකලා තියෙනවා ඒ විකල්පයක් වශයෙන් පිම්බීම හැකිලින් බලබලා ඉන්නකොට එයින් සතිය සමාධියනකොට ඉබේම ආනාපානේ වැටෙනවා. එහෙම නැත්නම් සමහරුන්ට රාගය වැඩි. එතකොට අසුබ වඩන. වඩාගෙන යනකොට ඔන්න ආනාපානෙ හිත වැටෙනවා. එහෙනම් ද්වේෂය වැඩි. මෛත්‍රිය වඩන. එතකොට ආනාපානෙ හිත වැටෙනවා. එහෙනම් කම්මැලිකම මේ නීරස මේ හිත සම්පාංශන නොවන ගතියන බුද්ධානුසතිය වත්. වඩාගෙන යනකොට ආනාපානිනවා. අනේ හැම වෙලාවකදීම ආනාපානය කියලා කියන්නේ ගැඹුරු මොහොතේ නතර කරලා තියෙන දුර ගමන් යන නැවක් නම් ඒක ජටිය ගාවට ගන්න බැරි නම් අපිට කරන්න තියෙන්නේ ජටිය ගාවට ගන්න පුළුවන් පොඩි බෝට්ටුවක නැගලා නැවට ගිහලා නැවේ ගොඩ වෙලා ගමන යන්නේ. ඒ නිසා මාත්‍ය භාවනාව අසුබය මම බුද්ධානුස්සතිය අනිකුත් ක්‍රම චතුරාර්යක භාවනා ක්‍රම අර මුහුද ගැඹුරේ නතර කරලා තියෙන නැවට කොට වෙන්න යන ඔරුවක් බොට්ටුවක් වගේ. නමුත් නැව ගන්න පුළුවන් නම් ජැටියෙටම හොඳට සකස් කරපු වරායක <clears throat> කෙලින්ම නැවට නැගයි කියලා දෝෂයක් නැහැ. ඉතින් ඒක නිසා මේ භාවනා කරනකොට පැමිණෙන විතක්ක බාධාවට ආනාපානය දැකලා බය වෙලා දුවන එක නෙමෙයි කරන්න තියෙන්නේ. හොඳ පිරිසුදු සප්පාය වාතාවරණයක ආනාපානය කරලා කරලා පුරුදු කරලා ඒ ඇති කරගත්ත විශ්වාසය නැත්නම් ආනාපාන සතිය සහිතව පුංචි පුංචි බාධාවල් තියෙන තැන කරගෙන කරගෙන යනකොට විතක් කපාගෙන යන්නේ රත් වෙච්ච පීයකින් බටර් කෑල්ලක් කපනවා. ඒක ඊටාත්ම ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒක ගිය පාර අපි දේශනාදී මතක් කරගත්තා. ගිම්මාන කාලේ දූලි වලා නැගලා තියෙන වෙලාවක අකල් වැස්සකි. ඒ සියලුම දූලි වලාවල් සම්පූර්ණයෙන්ම තෙතවර කරලා පොළොට පාත් කරලා වාතේ පිසුල් කරලා දෙන්න වගේ ආනාපානේ පුදුම විදියට මේ විතක්ක උපච්ඡේදනය කරනවා. ඊගාට ප්‍රශ්න තමයි විතක්ක උපච්ඡේදන වුණාට පස්සේ මේ ඔක්කොමලා කියන හරි පාළුයි කිය. ඊගාට මොකද්ද කරන්න කියලා. මතක නෑ මුලදී මේ තරම්වත් මේ කටුකොහලක අන්ධකාරයක අකුල් අස රිංගගෙන ගියා වගේ ගි ගමනෙන් ගිහිලා දැන් වෙල්ෙලියකට ආවට පස්සේ දැන් ඊකාට මොකද කරන්නේ මගේ භාවනා හිර වෙලා මම දැන් ඉදිරියට යන්නේ නැහැ කියලා අරක අරකට ආයෙ විතක්ක දාගන්න. අරකට ආයෙ සැක දාගන්න. සැක දාගෙන ඉතින් කල්පනා කරනවා අනේ මට කර්මස්ථානාචාර්යවරයෙක් නැණි අනේ මට බුදුහාමුදුරුවෝ දකින්න නැණි අනේ මගේ හිත දකින්න පුළුවන් මේ ආශය අනුශේ තියෙන කෙන පින්වතෙක් නැණෝ හිටියානම් මට මේලා උත්තර දෙයි කියලා අර විතක්කයෙම අච්චර ලස්සර කරපු පිරිසුදු කරගත්ත භූමිය නැත්තම් අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. පෑදිදියට බොරදී එකතු කරගන්න. ඒ නිසා මේ විතක්ක උපච්ඡේදන යම නැත්තම් ආනාපානීය ආනාපාන සතියට වාංගු කරලා ඒ හිත ඒ විතක්කයෙන් සහ වේදනාවෙන් එහා පැත්තට යෑමම උතුම් දෙයක් ඒක අගය කරලා ඒකම පැය පැයකමාර දෙක දියුණු පවුණු කරන්ඩ භාවනා කියලා දෙනවට වැඩි වෙහෙසක් ගන්න වෙනවා යෝගාවචරයකට. ඒ මොකද යෝගාවචරයා මේ ගැන කතා කරන්නෙම කෙනහිලි වචන වලින්මයි. මෙච්චර අමාරුවෙන් තැම්පත් කරගත්ත විතක්කය මම මෙච්චර කරගත්ත විතක්කය දැන් මතක නැහැ. ආයසරයක් හිතන්න පටන් ගන්නවා. ආයසරයක් සැක කරනවා. ආයසරයක් කුක්කුච්ච කුක්ස් පහල කරගන්නවා. උද්දච්චය එතකොට ඇති වෙයි. මේ උද්දච්ච කුක්කුච්ච දෙක තමයි විතක්කයාගේ වැඩේ. එහෙම නැත්නම් විචිකිච්ඡාව තමයි. ඉතින් අර නීවරණයක් නැතුව ඉන්න පුරුදු නැතිකම නිසා කාමච්ඡන්ද ව්‍යාපාර තියෙන මිද නැත්නම් යෝගාවචරය සල්ලි දීලා හරි උද්දච්ච කෝකොච්ච විචිකිච්ඡා දෙක දාගෙන අර පෑදිතිය පොරතිය කරගන්න. මේකත් ඒ විතක්ක විජයෙන්ම ඉදිරියට යන තියෙන වටිනා ධනක් නිසායි මම කලින් මතක් කරේ රහත් උනත් ආනාපාන කරන්න වෙනවා. බුදු උනත් ආනාපාන කරන්න වෙනවා. මොකද මේකේ මට්ටම් ගොඩක් තියෙනවා. මේ විදිහකට කියනොනම් මේ විතක්ක ස්වરૂපේ මේ මිත්‍ර ප්‍රතිරූපකව පහළ වෙන මේ නව මහ විතක් වලින් තියෙන හයක් වූ විතක්ක හරීම හාස්‍ය ජනකයි. හැබැයි හරීම මේ මේ ඒ කියන්නේ ගරිල්ලා සටන්කාරයෝ. සංගවිචිට පහර දෙනවා යුදයන්තුන් ඇඳගෙන නෙවෙයි ඉන්නේ. ඒ ගරිල්ලා සටන තමයි විතක්ක මාර්ගයෙන් ක්‍රියාත්මක වෙන්නේ. අපිට ඒ වෙලාවට අවශ්‍ය කරලා තියෙන මේ සටන්කාමියෙක් මෙයා මේ ගරිල්ලා සටනෙක් එහෙම නැත්නම් ත්‍රස්තවාදී කියලා අල්ලා ගන්න වෙනකොට අපි සිප වෙලඳ ගන්න ගියොත් මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් ඒ ත්‍රස්තවාදීයා සිප වෙලඳ ගත්තයි කියලා කියන්නේ එයා ඇවිල්ලා තියෙන්නේ නාසක බෝම්බයක් බඳක ඒ නිසා එයා ඇවිල්ලා තියෙන්නේ මේ මාරාන්තිකව සිව්සයිඩ් බොම්බර්ස්ලා කියලා කියන ඔය තමන් මැරිලා සිප වෙනද ගන්නෙ රජීව් ගාන්ධිතුමාට සිද්ධ වුණේ නැත්නම් ඔය මේ ඇමෙතුමා ෆර්නෑන්ඩෝ පුලේට සිද්ධ වුණේ. මේ සිපවැළඳ ගන්නකොට හිතන්නේ අනේ මල් මාලයක් දාන්න ආවා සිපවැළඳ ගත්තා. වැළඳ ගත්තට පස්සේ වැළඳිල්ල තමයි. ඒ වාගේ තමයි මේ විතක්ක මේ සැක මාර්ගයෙන් එහෙම නැත්නම් කුකුස් මාර්ගයෙන් පහළ වෙන එක අඳුනන්න බෑ යෝගාවචරයට. හැබැයි ඒකට වැඩි කල් ඕන හුතුවට කාරණාව පෙන්නපු ගමන් නැත කරතයි. නමුත් ඇත්තටම අද දවසේ මං හිතාන හිටියේ ඊ ගාවට අද දවසේ මාතෘකාව වශයෙන් තිබ්බ අනිත්‍ය සංඥා භාවයේ තබ්බා අස්මිමාන සමුග්ඝාතය කියන එකට යණ්ඩයි. නමුත් අර ගිය පාර වහනා දේවසනාවේ ඉතුරු කෙලවර සමාප්ත කිරීමේ අදහසිනුයි ওই විතක්ක පිළිබඳව ওই විස්තර ඉදිරිපත් කරන්න යෙදුනේ. ඉතින් මේ විදිහට ආනාපාන සතිය කීකරු කරගත්තට පස්සේ කියන්නේ විතක්කයාගේ ලාවට අල්ලගත්තට පස්සේ අපි කියමු මේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන විදිහට කායානුපස්සනාව හා සම්බන්ධ ආනාපාන කොටස් මේචල් කරගත්ත මට්ටමේ යෝගාවචරයක් හිතමු. අන්නේ යෝගාවචරයට ඊගාවට ඒ පීතිපටි සංවේදී සුඛපටි සංවේදී ආදි වශයෙන් වේදනානුපස්සනාවට හිත වැටේ. ඒ සුඛ පීති සාමාන්‍ය කියන්නේ මංගල ලක්ෂණ වශයෙන්. ඒ වෙනුවට භාවනා උපදේශ හරියට නොලැබුවා නම් සැක, සංකාවල්, බය, තනිකම, අසරණ ගතිය, පාළු ගතිය, නීරස ගතිය දැනෙන්නත් ඉඩ තියෙනවා. ඒ වෙන්නේ මොකද්ද? අර ආනාපානේදී ආශ්වාස ප්‍රශ්වාස දෙක සංසිඳනවා. ඒ තිබිච්ච හිත විහිතුරු කරන විතක්ක ඒ වගේම විචාර බුද්ධිය කියන්නේ හිතවිල්ලට හිත අරමුණට හිත නංගන දේ විතක්කේ නම් ගිය අරමුණ ස්පර්ශ කරන ගතිය රස බලන ගතිය තමයි විචාරය කියන්නේ. අරමුණු රස විඳ ගැනීම. ඒ අරමුණු රස විඳ ගන්නකොට තමයි ජීවිතේ ජීවත් වෙනවා වාගේ අපිට හිතේ. නමුත් අපිට මතක නෑ අරමුණ බාහිර එකක් කියලා. අපි මුළු ජීවිතේම ජීවත් කරවන්නේ බාහිර අරමුණු රස විඳීමෙන්. ඒ මාර්ගයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? වර්තමාන මොහොත පන්නනවා. මම කවුද කියලා තේරුම් ගන්න තියෙන අවස්ථා නැති වෙනවා. වෙන විදිහට කියනවා නම් ඇත්ත ඇති හැටියෙන් දැකීමේ තියෙන අවස්ථා නැති වෙනවා. ඒ නිසා විතක්කය සහ ਵਿਚාරය සෞඛ්‍ය සම්පන්නව යෙදෙනකොට මම දැන් මෙතන කියන එකටයි යෙදෙන්නේ. එතකොට මම දැන් මෙතන අත්දකින්න දේ තමයි විතක්ක ਵਿਚාර දෙකට ලක් වෙන්නේ. එහිම නැවත නැවතත් අරමුණට හිත නැංවීම කරනකොට ඒ ਵਿਚාරය, ඒ අරමුණු රසය තේරෙන්න පටන් අර ගන්නකොට එකම දේ නිසා එහෙම නැත්නම් කාන්නේ කම්මැලි නීරසගත පහළ වෙනකොට ස්ථිරසාර සුඛ සුබ සංඥාවල් ඇති පිණුමන කෙනාට මේක මහා පාළු නීරස එපා කරන ගතියක්. මේ මේ පාළු කිය ඇත්තටම සුබ නිමිත්තක්. මේ සංසාරේ බයක්. එහෙම නැත්නම් මෙතෙක් ආලය කරපු ආශයක ආශ්‍රය කරපු ඇලී බැලී ගත දේ පිළිබඳ විරාගයක් පහළ වීකනයි මේ එන්නේ කියලා. ඒක හරහා යන්න හිත හදාගත්තොත් ඒ තුල ප්‍රමෝදේ පහළ ඒක නිරාමචයි. ඒ ප්‍රමෝදේ තමයි ප්‍රීතියක් සුඛයක් බාටපත් වෙන්නේ. ඒ ප්‍රීති සුඛය තුල තමයි යෝගාවචරයට මේ චිත්ත සංස්කාරයන් එනතයි යට හිත යට තියෙන වේදනා සහ සංඥා කියන චෛතසික දෙක අපි මේ පිටින් හම්බෙන මොන අරමුණ තිබුණත් ඒ අරමුණු අනුව අපිට චිත්ත රූපයක් මවලා දෙන්නේ යා තමයි. අපි ජීවත් වෙන මනෝලෝකේ මවලා දෙන්නේ වේදනා සංඥා දෙක තමයි. ඒ නිසා දේවල් කොච්චර තිබුණත් අපි මනෝලෝකේ හදන්න ගන්නේ බොහොම සුළු සුළු කැලිකබලි ටිකක්. ඒ අනුව අපි ජීවත් වෙන මේ මනෝලෝකේ කොච්චරක් ප්‍රകൃතියෙන් වෙනස්ද ස්වභාවයෙන් වෙනස්ද මේ හිත ගිය තන ආදර රජ මාලිකාව සෑදීම කියන එක තේරෙන්න පටන් අරගත්තට පස්සේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය ධර්ම සියල්ලම මනෝපුබ්බංගමයි මනසමයි ශ්‍රේෂ්ඨ සියල්ල මනෝමයයි අන්නේ මනෝමය තන්ට යනකොට සංඥාවල් වල හොල්මන මෙතේ කල් තිබුණ රූප ධර්ම වල හොල්මන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප ධාතුවල හොල්ම. ආමිෂයේ හොල්ම. දැන් ආමිෂය අපි අර විදියට ආනාපාන සුති වඩලා විතක්ක උපච්ඡේදනය කරගෙන ගියාට පස්සේ චිත්ත ධර්ම වල හොල්මන පටන් ගන්නවා. මේක බොහෝම අත්මසියු. මේක මේ ඊ타ත්ම චාටුකාරයි. මනෝමයයි. අනේ මනෝමය தത്വෙදී යෝගාවචරයා ඒ වැටහෙන දේ දැනෙන දේ හැම වෙලාවෙම නිත්‍ය සංඥාවෙන් බලනවනම් නැත්නම් මමය මාගේ ආත්මීය සංඥාවෙන් බලනවනම් අනිවාර්යයෙන්ම යෝගාවචරයට ඒ කැඩීගෙන බෙදීගෙන යන සක්කාය දිට්ඨිය දුර්වල වේගන යන පැලිරි ගහීගෙන යන මමය මාගේ හැඟීම බය එලවන සුළු දෙයක් විදියට භූමිකම්පාවක් විදියට Taman ඉන්න ඉන්නේ පෝරකයක් උඩේ පෝරකේ ලෑල්ල දැන් ඇදෙන්න හෙල්ලෙනවා ආය කියන විදිහට පුදුම සහලවන ගති පහළ වෙනවා. නමුත් යම් විදිහකට මේ යෝගාවචරය අනිත්‍ය සංඥාව වඩලා තියෙනවා. දස සංඥාවල ඉස්සල්ලාම් පෙන්නන්නේ කිරිමානන්ද සූත්‍රයේ අනිත්‍ය සංඥාව රූපම් භික්කවේ අනිච්චා වේදනා අනිච්චා රූපං වේද රූපං භික්කවේ අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චා ඒක නිසා මෙතෙක් කල දැකපු කායනපසනාව සම්බන්ධ ආනාපාන සතියේ අනිත්‍යතාවය දැන් සෑහෙනකට අත්දැක්කා. ඊගාට දැන් වේදනාවල තියෙන හැම සැප වේදනාවක්ම යනකොට දුකයි. හැම දුක වේදනාවක්ම යනකොට සැපයි. එනිසා මුලැමැදාග එකට කරලා දෙකෙන් බෙදුවාට පස්සේ සැප වේදනාව සමානයි දුක් වේදනාව. එහෙම නැත්නම් වේදනාවල සමස්තය එකම. කෙසේ නමුත් අපේ තියෙන අන්තවාදීකම කියලා කියන්නේ සැප සොයා යන ගමනේදී ලැබෙන්නේ දුක පමණයි. මේ සටන නිසා අපිට කවදාකවත් මතක නෑ මේ සැපයෙන් සහ දුකෙන් තොර මධ්‍යස්ත වූ උපේක්ෂාසහගත වූ අදුක්කම සුඛ වූ වේදනාවක තමයි අපි බොහෝ විට ඉන්නේ. නමුත් කවදාකවත් අගය කරන්නේ. ඉස්සර කඩවල වල නැත්තම් ගෙවල් වල ලේන්නු ඇති කර ඒ ලේන්නු ඇති කරන කූඩුවේ එහා පැත්තේ තියෙනවා රෝදයක්. ඒ රෝදෙට ලේන පැන්නට පස්සේ ඒ රෝදේ කැරකෙන්න පටන් ගන්නවා. ඉතින් ලේන හැම වෙලාවෙම ගරාදි ටික ඉහළට දුවනවා දුවනවා දුවනවා දුවනවා දුවනවා දුවන්න දුවන්න දුවන්න ලේන ඉන්නේ පල්ලෙමයි අඩියෙමයි. ගරාදිය කැරකෙනවා. බලහින් මිනිස්සුන්ට හරි හොඳයි. නමුත් ලේන ඒ ඉහළට නගින්න තියෙන ආසාව අතාරින්නේ. නමුත් තටමනකොට ඉන්නේ පල්ලෙමයි අදුක්කම සුඛේමයි ඉන්නේ. නමුත් සැප වේදනාව පිටිපස්සේ මේ එලවන්නේ. අන්තිමට වෙහෙස විතරයි ඉතුරු වෙන්නේ. දඟලන්න නැතුව හිටියත් අඩියමයි. දඟලුවත් අඩියමයි. ඉතින් අර මිනිස්සුන්ට හරි ඒකේ බලන්නකොට විචිත්‍රත්වයක් තියෙනවා කරකිනවා. මේක තමයි සංසාර කියන්නේ. අපි මේ සැප වේදනා සඳහා උඩ පනින්න පනින්න පනින්න සංසාර චක්‍රේ කරකිනවා. කරබන මැදට වෙලා හිටියොත් එimhe සංසාර චක්‍රේ නතර වෙනවා. හැබැයි විචිත්‍ර වෙයි. බලනින්න දෙයක් නැහැ ඒකේ. ඉතින් එතකොට මං හිතන්නේ ලේනා එහෙම කෙරුවොත් එimhe කුඩු කැල කලවල තමයි. කියලා වැඩක් නැහැ ලේනා එකට ගියාට කරකෙන්නේ. ඉතින් අපිට ඕන කරලා තියෙන කරකෙන සංසාරය. කරකෙන සංසාරය ලොකු ආශාවක් තියෙන්න ඕනේ. සැපසොයාගෙන යන ගමනේ. ඉන්ෂා පැන පැන පැන පැන පැන පැන පැන පැන යන්න යන්න යන්න සංසාර කුඩුව කරකෙන. බැලේන ඉන්නේ පළවෙනි. අන්න ඒක තේරුම් ගන්න භාවනාවේදී මේ රූප ධර්ම පටවිය ආපෝතේජෝ වායු වෙන්න පුළුවන් දැන් සැප දුක වෙන්න පුළුවන් මේවා සේරම සමසිතින් බලන ඉන්නවනම් උපේක්ෂාවෙන් ප්‍රයෝග පටිපස්සම්බණයක් සිද්ධ වෙනවා ප්‍රයෝග කිරීම සංසිඳීමකට යනවා තමයි ඉන්න ස්වභාවයේ 100ට වැඩිපුර හරියක් ඉන්නේ අදුක්කම සුඛේ බවක් මේක නොදන්නා කෙනා නීරස විදියට පාළු ගතියට තනි වෙච්ච ගතියට අසරණ වෙච්ච ගතියට තේරුම් ගත්තට මේ තුල විචිත්තත්වය හොයනවයි කියලා කියන්නේ සැපස හොයනවයි කියලා කියන්නේ අසන්තුලිත දෙයකටයි අපි මේ යන්න සමතුලිත නැත්නම් ස්ථාවර දේ තමයි ඒ දැන් මේ දී ඇති මොහොත. එනිසා අනාගතයට දුවනවනම් සැපයට දුවනවනම් ජයග්‍රහණයට දුවනවනම් ලාභයට දුවනවනම් මේ සෑම වෙලාවකම සංසාර චක්‍ර වේගෙන් කරකෙන්න පටන් ගන්නවා. කියන්නේ වයසට යනවා කියන එක. වේගෙන් වයසට යනවා. නමුත් ඒ දී ඇති දේවල් කරන සතුටෙන් විවේකීව කටයුතු කරන යනකොට අර වගේ ඉදිරියට යාමට ප්‍රගතිශීලී වීමට પરමාර්ථයක් නැති වෙනවා. ඉංග්‍රීසියෙන් කියනවා මොටිවේෂන් එකක් නැහැ කියලා. ඒතකොට මිනිස්සු ඉබේම මේ බුබ්බඩ වෙනවා, කම්මැලි වෙනවා. එහෙමම තැම්පත් වෙන ගතියකට එනවා. එන්නේ එහෙම වෙන්න දෙන්නේ නැතුව අප්‍රමාදය මේ අදුක්කම සුඛයට යනකොටත් දැකගෙන යන්න නම් ඒ යෝගාවචරය අනිච්ච සංඥාව අනිත්‍ය චිත්තයත් නෙවෙයි අනිත්‍ය දෘෂ්ටියත් නෙවෙයි අනිත්‍ය සංඥාව පිළිබඳ ਸਰවචනාසිකේ බණ අහලා තියෙනවා. එහෙම නැත්තුව ඒක නා සැප එලවාගෙන යන්නේ ජයග්‍රහණ එලවාගෙන යන්නේ එහෙම නැත්නම් මේ අනික් අය පරයාගෙන ඉදිරියට යන්න ඕනෑ කියලා යන්නේ මේ අස්මිමානයේ නිසා. මම වෙමි. අනික් කට්ටියක් ඉන්නවා මම ඉස්සර වෙන්න ඕන. ඒ අපි යුනිවර්සිටි එකේ ඉන්න කාලේ ඒක ශිෂ්‍යෙක් හිටියා කොතෙන්ද ගියත් මුදුන වෙන්න ඕන. ඉතින් තව එක්කෙනෙක් කිව්වා සොලාන බලු බෙට්ටක් තිබ්බත් උඩ තමයි ඉන්න ඕනේ කිව්වා. එනි පැත්තකටලා ඉන්න මිනිස්සෙක් ඒක දිහා බලන් ඉන්නවා බලු බෙට්ටක් තිබ්බත් එයාට ඒක උඩ ඉන්න ඕනේ. එහෙම කට්ටියක් ඉන්නවා. එහෙම කෙනෙක් අපේ ඇතුලේ තියෙනවා. හොඳට හොයලා බැලුවොත් අපි යමක් කරන්න එළවුම මෙහෙයුම එහෙම නැත්නම් ව්‍යවසාය කියලා ඉංග්‍රීසියෙන් ඔකට සිංහල වචනේ දාලා තියෙන ව්‍යවසාය එන්ටර්ප්‍රනියර්ෂිප් එහෙම නැත්නම් මොටිවේෂන් එක ගන්නෙම එක්කෝ තණ්හාවෙන් එක්කෝ මාන්නෙන් එක්ක දෘෂ්ටි. ඒව නැති වුණාට පස්සේ මිනිස්සයා ආඳු කැඩිච්ච මේ කක්කුටෙක් වගේ වෙනවා. ඉතින් ඒක ලෝකෙට පේන්නේ අපැරදිලා වැටලා ඉන්නවා වගේ ඒ ලෝකෙ නම් පැත්තකට තියලා Tamanටත් එමේ හිටිනවා. නමුත් ඒ අඬු කැඩිලා තියෙනවා කියන අදහස් කරන්නේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර සංසිඳීගෙන යනවා කියන එක. ඉතින් මේ සංසිඳන වෙලාවේදී අර කැඩිච්ච වලිගේ හදාගන්න ආයෙත් හදාගන්න හුණෙක් වාගේ අපි සීඝ්‍රයෙන් අර කැඩිච්ච අඬු හදාගෙන අඬු පුබ්බන්ට යනවයි කියලා කියන්නේ ඔන්න ඔය නිච්ච සංඥාවටයි පොහොර දාන්නේ. එතකොට අස්මිමානෙ වැඩේ. ඒක නිසා නිච්ච සංඥා භාවේතබ්බා අනිච්ච සංඥා භාවේතබ්බා අත්මිමාන සමුග්ඝාතය. ඉතින් මේ අනිච්ච සංඥාව කියන එක හොඳට මම හිතනවා මම මෙහෙම කිව්වට කවුරුත් පටලවා ගන්න එකක් නෑ මේ පිළිස නෙවෙයි මේ නමුත් මේ බණ බොහෝ දෙනා අහන නිසා මම මේ කියන්නේ දක්නේ දක්නේ අනිච්චං අනිච්චං කියලා කියන එක නෙවෙයි. ඒක අනිත්‍ය සංඥාව නෙවෙයි. අනිච්චං අනිච්චං කියන දෙයක් නෑ අනිත්‍ය බව වැටහෙන්න ඕනේ. නමුත් Tamanට අර මේ කියාමලන මුලින්ම කියපු කාරණා පහෙන් එකක් තමයි උද්‍යත්ත ගාමිනී සම්පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය ධම්මා දුක්ඛක්ඛේ ගාමිනියා කියලා උපතින තාක් දේවල් නැති වෙනවා කියන එක හැඟීමකින් තේරුම් ගන්න. ඥාත පරිඥා වශයෙන් තේරුම් ගන්න. ඒ වගේම තීරණයකට එළඹෙන විදිහේ මිත්‍රයෝ ඇතුළු කරන්න. බණ අහන්න. එවැනි කල්පනා පවත්තන්න. මේ භාවනා නෙවෙයි. ඒක භාවනා නම් ඒකට චින්තාමය භාවනා කියලා. අන්නේ දැනුම අවශ්‍යයි. මේ නිසා භාවනා කරන කෙනාට සූත්‍රමය ඥානය අවශ්‍යයි. සුතමේ වශයෙන් අනිත්‍ය, චින්තාමේ වශයෙන් අනිත්‍ය සහ භාවනාමේ වශයෙන් අනිත්‍ය මට්ටම් තුනක් තියෙනවා. මේ මට්ටම් තුනේම අස්මිමානය තුන් ආකාරයකට කැඩෙනවා. ඒ නිසා ඉස්සල්ලාම අපි කරන්නේ ඥාත පරිඥා වශයෙන්. ගුරුවරයෙක් කියාපු නිසා සාමාන්‍ය අපිට දැටහෙන භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වගේ දේවල් වලින් වැටෙන මේ දේවල් වෙනස් වෙන සුළු ගතිය කියන සාමාන්‍ය ලෞකික සාමාන්‍ය එහෙම නැත්නම් සම්මුතිය අරමුණු සම්මුතිය නිදර්ශන අරගෙන ඉර නැග්ගොත් ඉරපයි. රලක් ආවොත් රල බිතෙනවා. මලක් පිපුණොත් මල පරවෙනවා. මිනිස්සු කිපුතොත් මැරෙනවා. ආනේ වගේ දේවල් වලින් ගොරෝසු සම්මුතිය අනුව මේ අනිත්‍ය සංඥාව ඇති කරගන්න උත්සාහ කරනවා. අනිත්‍ය සංඥාවෙන් යුක්තව මූල කර්මස්ථානයේ දිහා බලනවායි කියලා කියන්නේ මූල කර්මස්ථානයේ විපරිණාමය පෙරලිය පරිණාමය රූපාන්තරණය වෙනකොට කලබල වෙන්නේ. සාමාන්‍ය අපේ ගමේ උපමාවක් කියන්නේ දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා. ඒක සැරේම බලනකොට කර්මලේ රතුයි. නමුත් ඒක දිහාම බලාගෙන ඉන්න. ඒක නිකන් මේ සකක් වගේ, හග්ගෙඩියක් වගේ සුදු පාටයි. කෙස්කස් දිහා හොඳට බලන කළු පාටයි. මත කෙස් ගහක් අරගෙන දාන්න බලන මයික්‍රොස්කෝප් එකක් අරදී ඔගේ කළු පාටක් නැහැ. ඈත ඉඳලා කැලයක් දිහා බලන නිල් පාටයි. කැලියට ඇතුළට ගිහලා ළඟට ගිහලා බලන නිල් පාට නැහැ. මුහුදේ වතුර නිල් පාටයි. මුහුද ගැඹුරට ගිහිල්ලා බලන්න නිලක් නැහැ. ඈතට බලනකොට මේ දැටි රත් වෙච්ච වාතය වතුර වාගේ මිරිඟුව. එතන ගිහිල්ලා බලපුවාම නැහැ. අන්න ඒ වගේ යමක් දිහා මේ පෙනූ පෙනුමට බැලූ බැලමට තිබුණු ගතිය ඒක විනාශ වෙන්න පුළුවන් වෙනස් වීම දැක ගන්න එක දැක ගන්න සුළුව භාවනා කරන්න ඕනේ කියලා ඒ හිත සකස් කිරීම තමයි අනිත්‍ය සංඥාවෙන් කරන්නේ. ඉතින් අනිත්‍ය සංඥාව වඩණ්ඩයි අනිත්‍ය සංඥාව භාවනාවට වද්දණ්ඩයි මතක් කරන්නේ යෝගාවචරයට හොඳට අර ඉස්සලා කිව්වා වගේ විතක් අරේ මේ බුදුආන්තරන් මාරු කරගෙන නිස්සද්ද තැනකට ගිහිල්ලා කය හොඳට තැම්පත් කරගෙන හොඳට ආනාපානේ ඉස්සරහට ගත්තයි කියලා හිතමු. අපි කියන මූණට මූණ දාලා ගත්තයි කියලා. එතකොට ඒකේ විපරිණාමය බලන්න කියනවා ආස්වාසේ ප්‍රස්මාසෙන් වෙනස් වෙන හැටි. අපේ හිත කියන්නම හදන්නේ දෙක සමානයි. මේක තමයි නිත්‍ය සංඥාව කියන්නේ. වෙනස් වෙන්නේ නැහැ. ආස්වාසයමයි ප්‍රස්වාසය කියලා. අපි ඒකට හිතට වද්දනවා ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙන් වෙන හැටි බලන්නේ. තාම සම්මුති ආස්වාස ප්‍රස්වාසය. එම් බලාගෙන යනකොට හිත කොච්චර දෝ කියන ඕක බලලා හරි ගියයි කියමුකෝ මොනවද හම්බුවේ. වැඩක් නැහෙනි. මොකටද ඕක බලන්නේ? කිකිය නානා ප්‍රවිදයට හිත පණින්දාද. ඉතින් අපි නැවතනත් පෙන්ලා පෙන්ලා අපි හිත යන්තමට හරි කොහොම හරි උත්සාහ කරලා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙනස් වෙනවා විපරිණාමයට පත් වෙනවා ආශ්වාසයේ හීතලයි ප්‍රශ්වාසයේ උණුසුමයි කියලා දැක්කයි. එතන ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ කෙටි. ආශ්වාසය අනාකූලයි ප්‍රශ්වාසය ආකූලයි නැත්නම් ආශ්වාසය ආකූලයි අනාශ්වාසය ප්‍රශ්වාසය අනාකූලයි මොනවා හරි ලකුණක් දැක්කට පස්සේ මේ ලකුණම නැවත නැවතත් බලන සුළු විදියට මේ ලකුණු දෙක තුනක් දකින සුළු විදියට භාවනා ගෙනියන්න නම් මේ අනිත්‍ය සංඥාව පිළිබඳ වැටහීමක් අවබෝධයක් සහ අගයක් ආඩම්බරයක් තියෙනවා මෙන්න මෙහෙම බලාන ගියොත් ඒ යෝගාවචරයට හුස්මක් පාසා ලියන්න වාක්‍යයක් හම්බ හුස්ම 10ක් බැලුවා නම් වාක්‍ය 10ක් හම්බ වෙයි. ආශ්වාසය මම ආශ්වාසය කියලා මෙනෙහි කරා මට ඒ ආශ්වාසය සීතලට වැටුණා. ප්‍රශ්වාසය ප්‍රශ්වාසය කියලා මෙනෙහි කරා මට ඒක උණුසුමට වැටුණා. මම තවදුරටත් ආශ්වාසය ආශ්වාස වශයෙන් බලනකොට ඒ ආශ්වාසය ප්‍රශ්වාසයට වැඩිය දිග බව වැටුණා. ප්‍රශ්වාසය කිටි බව වැටුණා. ඊට පස්සේ අනිත් පැත්ත ඊට පස්සේ මට ආශ්වාසයේ මැද හරියට තමයි මේ සීතලට වැටුනේ අගට යනකොට තිබුණේ. ආදි වශයෙන් හැම වාක්‍යයක් පාසාම සිංහල සාමාන්‍ය බුරුම් භාෂාවෙන් කියන්නේ බැලුවොත් පේ. බලන්න නැත්නම් එව්ව උඩ දාලා ඇවිල්ලා කියන්නේ නැහැ. යෝගාවචර කරන අනුග්‍රහය තමයි අනිත්‍ය සංඥාවේ ආශ්වාස ප්‍රශ්වාස වෙන්කොට දැන ගැනීමට උත්සාහ කරන්නේ. අන්නේම උත්සාහ කරගෙන කරගෙන ඉන්නකොට මොකද වෙන්නේ? අර හුනට ඉබිලා බලන්න සිද්ධ වෙනවා. සාදර වෙන්න වෙනවා. එimhe සාදර වෙන්න වෙන්න වෙන්න එහෙම දුවන අයාලේ හිතවිලට එන්න ඉඩක් නැතුව යනවා. සද්දයක් ඇහුනට අහන්න කෙනෙක් නැතුව යනවා. වේදනාව ඇවිල්ලා අපේ හිත පැහැර ගන්න ගියාට කෙනෙක් නැහැ හිතන. ඉන්නේ එබිලා. ආනාපානෙම එබිලා. ආනෙන් බලා ඉන්නකොට ඒ යෝගාචරයා ගොරෝසුර දක්වෙන මුල් මුල් ආනාපානී ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස 1 2 3 4 විදිහට ආවේනික ලක්ෂණ අනුව පච්චත්ත ලක්ෂණ අනුව දැක්කොත් ඒකමයි ඒ පැලිර දිගේම භාවනා මනසිකාරය යෙදෙව්වොත් ආශ්වාසයෙන් ඊගාව ආශ්වාසය වෙනස් වෙන හැටි. ප්‍රශ්වාසයෙන් ඊගාව ප්‍රශ්වාසය වෙනස් වෙන හැටි. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස දෙකේ ගැළපුම නෙවෙයි ආශ්වාසයෙන් ආශ්වාසයට ගැළපෙන. ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට ගැළපුම තමයි ඔය සරුවචනාතේ සතිපට්ඨාන සූත්‍රයේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කියලා කියන්නේ දිගට දිගට කොරෝසුට වැටිච්ච ආශ්වාසය එන්නේ එන්නේ කෙටි කෙටි සියුම් සියුම් තත්ත්වයටපත් වෙනවා. මේක සමානයි කියන බැලුවෙන් බැලුවොත් මේක කියන්න දෙයක් නැහැ. නමුත් ඒක සමානයි නෙවෙයි විසමයි වෙනස් අනිච්චයි කියලා බලන බැලුමෙන් බැලුවොත් තමයි මේ ආනාපානේ වෙනස දක්වන්න පුළුවන්. එතනින් අතර වෙන්නේ. ආනාපානේ 16 ආකාරයක් පෙන්වන වගේ මේකේ 16ට වැඩි ආකාර පෙන්වන්න පුළුවන් ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙනස් වෙට ඇති. පළවෙනි ආස්වාසේ දෙවෙනි ආස්වාසේ නැත්නම් විනාඩි 5කට පස්සේ වෙනස් වෙන හැටි. ආශ්වාසයේ මුල මැදින් වෙනස් වෙන හැටි, මැදින් අග වෙනස් වෙන හැටි මේ පුංචි පුංචි තුන්ඩන් තුන්ඩන් වලට කඩන්න කඩන්න කඩන්න පටන් ගන්නකොට ඒ පුංචි පුංචි කොටසක පවතින කාලේ ඊටාත්ම ක්ෂණ බංගුර බව. ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව දකිනකොට අපිට එක්ක භාවනා නැගිටලා වටපිට ස්ථිරව තියෙන ගස් කොළන් හරි බලන්න හිටියා. අර පේන පේන දකින දකින දේ කැඩි කැඩි යන්නේක හිතෙන්නේ භාවනා කැඩලයි කියලා. සතිය කැඩලයි කියලා. සමාධිය කරලා. අරමුණෙන් හිත පිට ගිහිල්ලා කරා. මොකද ඒ තරම්ම නිච්ච සංඥාව අපි ඉන්නේ. හොඳට පොවලා. හොඳට කියලා දීලා. උපදේශයිතෝ ගිය කෙනාට නම් ඒත් ඉතින් මොළ ධාතුව තියෙනවා. ඒකයි තරුවත්යන් සඳහන් කරන්නේ නාම්බික්කවේ මුට්ටසතිත අසම්පජානස ආනාපාන සතිය වදාමි. මානි මූඩ වූ සතියක් ඇත්තා වූ සම්පජාඤ්ඤේ නැති කෙනාට ආනාපානෙ කරන්න බෑ. ආනාපානෙ කොයි අරමුණකවත් ධාතු මනස්කාරය මතු කරන්න බෑ. මතු කරන්න පටන් ගන්නකොට අනිච්ච සංඥාවෙන් යන්නේ වෙනස් වීම දකින්න යන කෙනෙක් නම් හැම වෙනස් වීමක්ම භාවනාවේ වාර්තා කටයුත්තක්. ඒකේ පළවෙනිදී අපි ආනාපානෙ මුල් කරලා කිව්වට ඒ සද්ද වේදනා හිතවිලි ආවට ඉන්නේ ඉස්සල්ලා ආනාපානෙ කොහොමද පවතිද්දි කොහොමද ගියාට පස්සේ කොහොමද? සතිය තියෙනවා කියනකොට ආනාපානෙ කොහොමද සතිය නැහැ කියනකොට කොහොමද? සමාධිය තියෙනවා කියන කොහොමද නැති වෙනකොට කොහොමද කියලා අන්නේ ಗುಣ වෙනස්කම් දකිනකොට යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා Taman තුල මොකද්ද තිබුණු වටිනා විදුරු භාණ්ඩයක් පැලහිරි යන්නා වාගේ. හොඳට රත් වෙච්ච තිරුවාණ ගලක් එකපාරට සීතල වතුරට දාපුවාම චිටි චිටි ටිකාල පුපුරන්න වගේ ඇතුලේ මොකද්ද පුපුරන නිසා තමයි බය පහළ වෙන්නේ. පාළු ගතිය පහළ වෙන්නේ. තනි ගතිය පහළ වෙන්නේ. එතකොට සක්කාය දිට්ඨිය ඇවිල්ලා කියනවා මේ වැඩේ හරියන්නේ නැහැ මේ භාවනාව හොඳ නැහැ. කොහොම නෙවෙයි සතිය, කොහොම නෙවෙයි සමාධිය, මේ මොකද්ද? මෙහෙම කරන්න බෑ. නැගිටින්න ඕනේ. ওই ගුරුවරයා හොඳ නැහැ. ওই ස්ථානේ හොඳ නැහැ. ওই භාවනාව හොඳ නැහැ කියලා ආයෙත් ගෙනේලා අර කැඩිච්ච සක්කාය දිට්ඨිය වැල්ඩින් කරලා හරි ගස්සලා ස්ථිර කරලා දෙන්න හිතවිලි පහළ වෙනවා. අනේ යුව එලි කරන එක තමයි ධර්ම සාකච්ඡාදී අපි කරන්නේ. කමඨාන් සුද්ධ කරනකොට කරන්නේ. එතකොට ඒක <clears throat> එහා පැත්තට ගිය කෙනා කියලා දෙනවා. ඕකේ ස්වභාවය හොමයි. අපි මේ ගඟ දිගේ ඉහළට පින්නනවා කියන්නේ ඒකයි. හරියට වැඩේ වෙනකොට මේ අස්මිමානයේ කැඩී යාම. පැලිර යන්නේක. හුලංගිර යනවා කියලා කියන්නේ සිමෙන්ති දාපුවම පොළේ හුලංගිර යනවා. ඒ වගේම ඔය පිඟම් පාන්න කාලයක් පාවිච්චි කරනකොට හුලංගිර යනවා. අන්නේ හුලංගිර යන්න යන්න යන්න ඒක බොල් සත්‍යයක් වෙනවා. ඉස්සර වගේ ටං ගාන සද්දේ ඉන්නේ. අස්මිමානේ කැඩෙන්න කැඩෙන්න අර වගේ කවුරු හරි වෙලා ගැහුවත් එකට එක කියන්නේ. Taman ඇතුළත බොල් ගතියක් තේරෙන පටන් ගන්නවා. මෙන්න මේකට බයයි. ඒක නැති කිරීමටයි සරුවත් යන සඳහන් කරන්නේ අර කලින් කියපු ಗುಣ පහ වඩලා. ඒ මැත්තේ ගුරුසු රාගෙ නැති කරන්න අසුබේ වඩා. ගුරුසු ද්වේෂෙ නැති කරන්න මෛත්‍රියේ වඩා. විතක්ක නැති කරන්න ආනාපානෙ වඩලා මේ අස්මිමානී කියන මේ බීදුරු භාණ්ඩේ කොහොමදත් කැඩෙන ස්වභාව සහිතයි. කැඩලා නැති වුණත් මේ කැඩෙනවා කැඩෙනවා කැඩෙනවා. කවදා හෝ කැඩෙනවා. ආනේ ඒ ගතිය තේරුම් අරගන්න නම් ලොකු පෞරුෂත්වයක්. අනේ එහෙම කරනවා නම් අපිට මේක පිළිබඳව මම හිතනවා අදට වීඩියෝ ටික කාලේ ගන්න හම්බ වෙන්නේ අපි ඉදිරියට සාකච්ඡා කරමු කොහොමද මේ අසීමානේ වැඩනකොට ඒ නිච්ච සංඥාව කැඩි කැඩි යන හැටි ඒකට අපි කොහොමද භාවනා උපදේශ වලින් කමඨාන වලින් පෝෂණය කරන්නේ මේ වෙනකොට සරුවත් සඳහන් කරනවා මේ අස්මිමාන සමුග්ඝාතනේ වෙනකොට ඒ පුද්ගලයා තුළ අනාත්ත සංඥාව මණ්ඩි මිදෙන්න පටන් ගන්නවා. ඒ තුලින් තමයි අපි නිවන දකින්න පටන් ගන්නේ. ඒකට දොර ඇර දෙන්නේ අනිත්‍ය සංඥා. ඒ අනිත්‍ය සංඥාව විපරිණාම ස්වරූපයෙන් తాවකාලික භවෙන් එහෙම නැත්නම් නිච්ච පටිච්චේපනේ නිත්‍ය භාවය නැති භවෙන් සදාකාලික නොවන ගතියෙන් තමයි පේන්නේ. ඉතින් මේවා සාමාන්‍ය ලෝකයේ අභාග්‍ය සම්පන්න අසුබ දේවල්. අවමංගල්‍ය දේවල්. ඉතින් යෝගාවචරය ලෑස්ති වෙලා යනවනම් ඒක දැක ගන්න අසුලුව නැත්නම් අනිත්‍ය සංඥාව වඩ아가න අනිවාර්යයෙන්ම අස්විමානයේ කැඩී යාම තමයි තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒක අගය කරනවද නැද්ද කියන එක වෙන මාතෘකාවක්. ඉතින් මේ බණ අහලා භාවනා කරලා මේ කරන ප්‍රයත්නේ අනේම අස්මිමානේ කැඩීගෙන යනකොට ඒක ඒ විදියටම දුරුවන් කරගන්න. ඒකට බාධා නොකර අනුග්‍රහ කරන්න සියලු දෙනාටම මේ ධර්ම ශක්තිය නිසා ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ අද ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා